ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් කියනවා සියලු දෙනා ධර්ම ශ්‍රවණය කර සූදානම් වෙලා සාදු කාර්යයක් පවත්වනවා.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 දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි පිසික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමි පිසික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමි පිසික්ඛති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ භාවනා වැඩමුළුවක වැඩමුළුවක දෙවැනි දවසයි මේ සටහන් කරන්නේ මේ දෙවැනි දවසේ අද එළඹිලා තියෙන ධර්ම දේශනා අවස්ථාවයි අපි ඊයේ පිළිස වශයෙන් කතිකා කරගත්ත පරිදි මේ ධර්ම දේශනාව ඉතින් අපවත්න ධර්ම දේශනාව දේශනා වලක් දේශනා වලියක් විදිහට දිවට පැවැත්වීමේ අදහස ප්‍රධාන හේතුව අපි එකම පිටිසක් නැවත නැවත හමු වෙන නිසා අපිට එකම සූත්‍රයක් අරගෙන ක්‍රමයේ එන්නේ එන්නේ ගැඹුරට යන්න ඉතිං අවස්ථාවක් සැලසෙනවා මේ විසුමානුව අපි දේශනාවලියටම පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ආනාපාන සති සූත්‍රය ඉතින් ඊයේ අපිට හම්බෙච්ච පළවෙනි දේශනා වාරයේදී ඒ ආනාපාන සති භාවනාව නිර්වෘල්ව දැනගෙන මෙහෙවුවොත් භාවනා කළොත් අද ලෝකයේ තියෙන ගොඩාක් මේ භාවනා ලෝකයේ පැනගිලා තියෙන සංකීර්ණතා ප්‍රශ්න රාශියක්ම කෙටි ඍජු උත්තර මාර්ගයේ මඟ අරවාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතියක් අපි ඊයේ ඉදිරිපත් කරගත්තා. අන්නේ විදිහේ මතිමතාන්තර ජාලාවකින් එළියට ඇවිල්ලා කලෙලියක් දැක්කට පස්සේ ඒ කියන්නේ අපි තීන්දුව කරගත්තට පස්සේ හොඳයි අපි එහෙමනම් ආනාපාන සති භාවනා කරනවා කියලා සර්වඥාන්තේ ඒ සඳහා මාර්ගය පෙන්වුවාට පස්සේ කෙලෙස වඩන ලද කෙසේ බහුලීගත කරන ලද ආනාපානයේද මේ කියන ආනිසංස ලැබෙන්නේ කියන ප්‍රශ්නේ අහලා උන්වහන්සේ ඒ සඳහා අවශ්‍ය වටපිට පරිසරයක් ඉරියව්වත් ආනාපාන සති අරමුණ මූලික මූණ දාලා ඉදිරිපත් කර ගැනීමක් කියන කාරණා අපි ටිකක් ඊයේ සීපත් කරගත්තා. ඒ අනුව අපි දැන් හිතමු ඒ කියන තාලයට අපිට පෙරපිනක් ලැබිලා ඊගේක ස්ථානයක් ලැබිලා අපි ආනාපාන සති භාවනා කරමුය කියලා නැත්නම් මම ආනාපාන සති භාවනා කරමුය කියලා අදිෂ්ඨාන ශක්තියත් ඇතුව යම් කිසි කෙනෙක් ඒ මුලින්ම ආනාපාන සතියට සරුවත්යන් වහන්සේ අනුගන වදාරන ලද මේ පරියංකය ඉඳගෙන කරන භාවනාව සඳහා ඉන්න ඉඳගෙන ඉරියව්ව සකස් කරගන්න. ඒ සකස් කරගන්නකොට තමයි හොඳට පැයක් ඉන්නනම් මේ පැයේ ඉන්න වඩාත් සුදුසුයි කියලා හිතෙන සමබර ඉරියව්වක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක සඳහා හොඳ මේක පද්ද පරියංකේ බවත් නමුත් ඒක බොහෝ දෙනෙකුට දුෂ්කර බවත් අපි සාකච්ඡා කරා. කෙසේ නමුත් ඒ විදිහට පරියන්කේ බැරි නම් දුන පද්ද පරියන්ක වශයෙන් කරන්න බැරි නම් සුදුසු ආසනයක් සුදුසු භාවනා කොටයක් භාවනා ආසනයක් සකස් කරගතයි. නමුත් මේ සඳහා හාන්සි පුතුවක් හෝ එහෙම නැත්නම් ඇලවිලා කරන භාවනාවක් ආධුනිකයෙකුට අනුමත කරන්නේ නැහැ. මොකද උඩුකය කෙලින් තබා ගැනීමට අවශ්‍ය නිසා. අපි මේ ආසනයකින් පහසුකම් සැලසන්නේ යටි කයටයි. ඉතින් ඒ විදිහට වාඩි වෙලා හොඳට සමබර කරගෙන හැම මස්පිඩුවක්ම ලිහිච්ච ස්වරූපේ තබා ගැනීමම තමන් තමන් කරන ලොකු මෛත්‍රියක් බවට පත් වෙනවා. නැත්නම් මමත් එක්ක මම ඉන්නවා කියන <clears throat> මම කවුද කියන එක හඳුනා ගැනීම මූලික ප්‍රයත්නයක් වෙනවා. ඉතින් සීලයක් පිළිබඳව හෝ මානසික தත්ත්වය පිළිබඳව හෝ සමතුලිත සමබර සෞඛ්‍ය සම්බන්ධයක් නැති කෙනෙකුට ඒ තමන් එක තමන් ඉන්නවා කියන එකත් ඉතාම දුෂ්කරයි. ඒක ඒක හුඟදෙනෙක් ඉන්නේ ඒකට අකමැත්ත නිසා තමයි ඒ දේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා තමයි ඒ තනියම තමන් එක්ක ඉන්නකොට පාළුයි කියලා කියන්නේ. ඒ පාළුවම කා ගන්න අපි විවිධ විනෝදාංශ එතකොට විවිධ ආස්වාද විශාල ප්‍රදේශ ලං කරගෙන ඉන්නේ. ඉතින් මේ පාළු වෙනකොටම අපි මොකක් හරි එකට හිත බාහිරවර්ති කරගන්න. මොනවා හරි කරලා ඒ පාළුව මකා ගන්නවා. <clears throat> ඉතින් ඒ විදිහට අපි අපෙන් හංගනවා එහෙම නැත්නම් චන සම්පත්තිය ඉක්මවනවා. මේ විදිහට කරන එක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඇත්තම කියනවනම් මේක ජීවත් නොවන එකක්. ජීවත් වෙන එකම චිත්තක්ෂණය තමයි මමත් එක්ක මම ඉන්නේ චිත්තක්ෂණය. ඒ විදිහට බලනකොට මේ සාමාන්‍ය ඉදුරම් පිනවීමට හෝ ඉදුරම් ගැතිව ගත කරන හැම චිත්තක්ෂණයක්ම අපෙන් ගිලිහි යන චිත්තක්ෂණ ක්ෂණයේ පන්නන අවස්ථාව කියලා හිතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආනාපාන පිළිබඳ හිත හදනකොට මේ mati මේ මතාන්තර නැත්නම් මේ මේ අදහස් ඉදිරිපත් කරගෙන ඉතාම අමාරුවෙන් අපි මාත් එක්ක මම කියන තැනට හිත ගන්න ඊ මතක් කරගත්ත විදිහට අපිට මුළු ලෝකෙම දන් දෙන්න වෙනවා. මුළු ලෝකෙම අමතක කරන්න වෙනවා මුළු ලෝකෙම පාවා දෙන්න වෙනවා. එහෙම නැත්නම් මේ යම් ආකාරයකට මේ ලෝකයේ පිළිබඳ හැඟීමක් එනවනම් ඒ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මාත් එක්ක මම නෑ. ඒ නිසා මෙතන ලොකු කැපකිරීමක් කරන්න වෙනවා චිත්තක්ෂණයකට නමුත් මානසික නමුත් මතිමතාන්තර මට්ටමේ නමුත් ඒකත් ඉදින් කරලා වාඩි වුණාට පස්සේ සත්පුරුෂයෙකුට නම් අර කියන විදිහට සීලයක පිළිපදලා හොඳ සෞඛ්‍ය සම්පන්න ඇති කෙනෙකුට ඒකේ පිරිච්ච ගතියක් ඒකේ තමන් ගමන් කරන මෛත්‍රියක් සුභ සාධනයක් සුභ සිද්ධියක් ඇති වෙනවා. අසත්පුරුෂ කෙනෙකුට ඒක ලොකු බයක් ඇති වෙනවා. ඒක නොවිය යුක්තක් ඒක නැත්නම් ඒක අලාභයක් ඒක වැරදිල්ලක් අරදිල්ලක් කියලා තමයි තේරෙන්නේ. ඉතින් ඒ සාම පළවෙනි ඉඳ ගන්නකොටම Tamante ඉඳගෙන ඉන්න ඉරියව්වේම සැප ගතියක් සාන්ත ගතියක් එලබසිටි ගතියක් පරිමුඛ ගතියක්, විහිච්ඡ ගතියක්, සම්පත්‍තිකර ගතියක් වැටෙනවනම් ඒක කියන්න බල හොඳ මංගල නිමිත්තක්. මේ කරන්න හොඳ වැඩේ සාර්ථක වෙන බවට පළවෙනිම හම්බෙන නිමිත්තක් කියලා ගන්න පුළුවන්. අන්නේ විදිහට කිරුවට පස්සේ තමයි කෙනෙකුට ස්වභාවයෙන් යන හුස්ම දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආනාපාන සති සඳහා ආයාස කරන්න වෙනවා. ආයාසයෙන් හුස්ම ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඉසකක් උනට යොමු කරනවා. ඒ වගේම බොහෝ විට බෙල්ල පිටිපස්සේ වේදනාව ඇති කරනවා. කරගෙන යන අමාරුයි. ඉතින් ඒ නිසා මේ බලන්න ඕනේ අර හොඳට සම්බර කරලා ස්වභාවයෙන් හුස්මටෙන් දාන්න. ඒ හුස්මටෙන් දානකොට අර මුළු ලෝකෙම අමතක නොකළොත් අපේ හිතට ආනාපාන නොදෙනිය. ආනාපාන වෙනුවට වේගවත් හිතවිලි එන්න පටන් ගන්නවා. කය වේදනාව හොයන්න පටන් ගන්නවා. පිටින් සද්ද හොයවිලා ආනාපාන සංඥාවට වැඩිය ඒ සංඥා ප්‍රකට වුණොත් ඉතී පුද්ගලයාට අවුලවා ගන්න වැඩි. භාවනාවට ගෝඩු වෙන වැඩි, යෙදෙන වැඩි, යොමු වෙන වැඩි බොහෝම දුෂ්කර වෙනවා. ඉතින් ඒ ගින්නක් මොලව ගන්නකොට ඉස්ලාම ඒ ගින්න මොලව ගන්නවා වගේ අවුලව ගන්නවා වගේ එහෙම නැත්නම් අපි <coughs> ඇස්බස්ටෝ සීට් එකට සීලින් තාඩුවකට ඇණයක් ගහනකොට ඒ ඇනේ අන්තන එමේ දෙමේ දෙමේ තට්ටු කරලා තට්ටු කරලා ඒ සීට් එක ඇනේ අවුලව ගන්නා වගේ මේ ආනාපානයේ මුලදී අවුලව ගන්න එකට බොහෝම ලොකු අවුලක් කරනවා. ඒ කිරීමේදී හුස්ම ස්වභාවිකම වෙන්න ඕන. කවදාකවත් නරකයි ආයාසයෙන් හුස්ම ගන්න. ආන්නේ විදිහට හුස්ම වැටෙනවා නම් ආස්වාස ප්‍රසවාසය එතකොට අපිට පුළුවන් හිමීට ඒ ස්වභාවයෙන්ම තියෙන ආනාපානෙ හිත තියෙනකොට තවත් නිගමනයකට යන්න පුළුවන් මොකද්ද අපිට මේ මුළු කයෙම අවශ්‍යතාවයක් නැහැ ආනාපානෙ බලනකොට ආනාපානෙට හිත යොමුනා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උඩුකයේ නැත්නම් අපේ අවධානය උඩුකයට යොමු කරගන්න පුළුවන් කොටු කරගන්න පුළුවන් මෙන්න මේකට කියනවා ඒකාග්‍ර කරගන්නවා කියලා මුළු කය පුරාම විසිරී තිබුණ හිත අපි උඩුකයට කොටු කරගන්නවා අන්නේ ඒ කොටු කරගත්තට පස්සේ යටි කයෙන් ප්‍රශ්න මතු නොවීම සඳහායි අපි යටි කය හොඳට තැම්පත් කරනවා බාධා නැති විදිහට තැම්පත් කරලා එයාට එයා බලා ගන්නවා. ඊට පස්සේ උඩුකය සිදුවෙන මේ ආශ්වාස සහ ප්‍රශ්වාස දෙක බලනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක උඩුකය පුරාම සිදු වුණාට ඒකෙම මෙත යොමාගෙන බලනකොට ඒ හුස්ම වැඩියෙන්ම වැටෙන තැන ආශ්වාස ප්‍රශ්වාස හුලංගල්ල වැඩියෙන්ම පිරිමැදෙන තැන වැඩියෙන්ම පීරි ගෑවෙන තැන එකන එකනට වෙනස්. ඒ නිසා අපි <clears throat> දෙවෙනි ඊවර වශයෙන් හුස්ම මුදුන්පත් කරගත්තට පස්සේ තුන්වෙනි එකලාසය තුන්වෙනි මේ පිළිසකර කිරීම තමයි කොහෙද වැඩියෙන්ම හුස්ම අදින්නේ කියලා බලන එක. ඒක හරිය ඒකාග්‍ර කිරීම තවදුරටත් තිතට ගන්න කරන උත්සාහයක්. ඒකෙදි කවදාකවත් පූර්ව නිගමනය ගන්න හොඳ නැහැ කියලා කියන ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන ඉඳලා කොතන හිටියොත්ද මට හුස්ම රැල්ල හොඳට බලන්න පුළුවන් කියලා අපි කල්ැතුව පෙරහැර බලන්න ගිහිල්ලා හිටියොත් නෝර අපි හොඳ හන්දියක් තෝරගන්නවා ඒ පෙරහැරේ ඔක්කොම විස්තර බලන්න පුළුවන්. අපි ඇවිදවිද හිටියොත් ඒ ඇවිදිද්දි පෙරහැර බලන්න බෑ. පෙරහැර යන කට්ටිය නටනට ගියාට අපි එක තැනක ඉන්නවා. එක තැනක හිටියොත් පෙරහැර ඉන්න කලින් ගිහිල්ලා හුඟක් වෙලාවට අපි නෝර පෙරහැර බලන්න යනකොට හන්දියක් තමයි අල්ලගන්නේ. මොකද හොඳ නැට්ටුකාරයෝ හොඳ නැටුම් ඔක්කොම නටන්නේ හන්දිව. ඉතින් ඒක නිසා අපි ඒ ආස්වාද ප්‍රසආසයේ කරන ආස්වාසන පද්ධතිය ඉහළම කෙලවර තමයි අපි නාසිකාග්‍රය කියලා බාරගන්නේ. නමුත් අටුවාචාරින් වහන්සේලා ඒ නාසිකාග්‍රය සහ උත්තරොට්ටේ කියලා දෙකක් පෙන්නනවා නාසිකාග්‍රය හෝ ඊට යටින් මතුවලා තියෙන උඩුතල මත. මේ දෙකෙන් මොකක් ආවත් නාසිකාග්‍රය හෝ උත්තරොට්ටේ කියන විදිහට තොල මත කියන දෙකෙන් කොයි එක ආවත් ආනාපාන කියලා තමයි කියන්නේ. අපි ඒ සතිය පිහිටීම කියන්නේ ආනාපාන සතිය. නමුත් ඒක උගෝ දෙනකොට තියෙන චෝදනාවක් තමයි Tamange හිත තැම්පත් නැත්නම් පුරුදු කරලා නැත්නම් මේක අහුවෙන්නේ නැති ගැතියි. ඉතින් කියනවා නාසිකාග්‍රය අහුවෙන්නේ නැහැ. නැත්නම් උඩුතොලේ අහුවෙන්නේ නැහැ. ඒ වෙනකොට හොඳට හුස්ම දිහා බලන හිටපම තව සමහරකට උදරයේ චලන ඉස්වැඩිය ගොරෝසුට වැටෙනවා නාස්කාග්‍රයට වැඩිය. සමහරුන්ට පපු ප්‍රදේශයේදී සිදුවෙන ඒ හුස්ම ගැනීමත් එක්ක වෙන පිම්බීමත් හැකිලීමත් තම තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් එක කලපලා මේ දැන් මේ පිළිවෙතන වෙලාව කියලා අහු වෙන වෙලාවක් එනවා. තව සමහරකට උගුර ප්‍රදේශය සඳහන් කරනවා. තම සමහරකට නාසයත් උගුරත් අතරමැද නහයේ ඇතුලේ නැමෙන හැන්දී වැටෙනවා. මේක ඕනෙම එකක් බලංගුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සම්මතානුකූල ආනාපානසති භාවනාව කියලා කියන්නේ නාසිකාග්‍රේ හෝ බුතොලේ ගැටෙන එක තමයි. ඉදිරියට වෙන එකට අපි මහසී භාවනා ක්‍රමය කියලා කියනවා, උරුම ක්‍රමය කියලා කියනවා. නමුත් ඔක්කොම සිදු වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරකම් නිසා. ආන්න මේ මට්ටමට එකලස් කිරීම තමයි අපි ඊයේ දේශනාවේ අවසන් කරපු තැන. ඉතින් මේ එකලස ලබා ගැනීම ඉතාමත් වැදගත් ඒකෙම කියන්න පුළුවන් ඒක ලැබුණොත් සාර්ථකත්වය අසාර්ථකත්වය. මෙන්න මේ විදිහට දැන තෝරාගෙන තෝරාගන්නකොට හම්බෙන ලාභය තමයි එතකොට ආස්වාසය සහ ප්‍රස්වාසය කියලා කියන්නේ සම්පූර්ණ ස්වාධීන කොටස් එකක් බව තේරෙන්න ගන්න. ආස්වාස වේලාදී ප්‍රස්වාසය සිදු වෙන්නේ නැහැ. ප්‍රස්වාස වේලාදී ආස්වාසය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ආස්වාසය ආස්වාසය කියලා දැනගන්න ආස්වාසයට ආවේනික ප්‍රත්‍යන්ත ලක්ෂණ වගේ. පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා. ඒකට ඒක ප්‍රස්වාසයෙන් වෙන් වෙනකොට ප්‍රස්වාසයේ තියෙන ප්‍රස්වාසයට අත්‍යන්ත ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ. ඉතින් යෝගාවසරය යම් තාක් දුරට මෙන්න මේ අත්‍යන්ත ලක්ෂණය අනුව මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ නෙවෙයි මේ ප්‍රස්වාසයේ ආස්වාසයේ නෙවෙයි කියලා තෝරගත්තා නම් ඉතින් ඒ කියන්නේ යෝගාවචරය ආනාපාන සති භාවනාවට සුදුස්සෙක් කියන එකයි. එයාට ඒක දිගේ යන්න පුළුවන් කියන එකයි. මේක හැම පරියන්කෙදීම හැම දවසෙම කෙරෙන්න ඕන. සමහරවිට මෙච්චරම විස්තර අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් දන්නේ නැති කෙනෙක් වගේ හැමදාම පටන් ගත්තාම වරදින තියෙන අවස්ථා අඩුයි. ඉතින් මේ විදිහට ආස්වාද ප්‍රසවාසය සඳහා උපමාන දෙකක් අපි ලං කරගන්නවා. එකක් තමයි හැපෙන තැන, දෙක තමයි ආස්වාද ප්‍රසවාස දෙකේ තියෙන වෙනස. තුන්වෙනි කුට්ටෝ නම් හිතුව කරගන්න පුළුවන් සංකීර්ණ වෙන්නේ නැත්නම් ආස්වාසේ අවස්ථාවේදී විඳින උණුසුම සිසිලස කම්පන චංචල කියන ගති ප්‍රස්වාස වේලාවේදී විඳින උණුසුම් කම්පන චංචල ගති මේ විදිහට ආනාපානයේ විශේෂයෙන්ම විපස්සනාවට බර වෙනකොට ඒ සිද්ධියේ ප්‍රතිපද තුනක් තියෙනවා ඇවිල්ලා වදින හුස්ම රැල්ල ඒ වැඩිම බාර ගන්න නාසිකාග්‍රේ මේ හුස්පරන නාසිකාග්‍රේ වැඩිම නිසා ඇතිවෙන උණුහුම සිසිල් කම්පන චංචල ගති. හරියට අපි ගිනි පෙට්ටියක් අරගෙන ගිනි පුරක් ඒ ගිනි පෙට්ටියේ පැත්තේ හරි කෝණකින් හරි බරකින් දාලා ගැහුවොත් ගිනි පුළඟක් පයින්. ඒ ගිනි පුළ අරගෙන පොළවේ ගැහුවට ඒ කෝණයෙන් ගිනි පුළඟ පනින්නේ. ඒ වගේම ගිනි පෙට්ටියේ පැත්තේ වෙන පොල් කෝරක් අරගෙන ගැහුවට වත් ගිනි පනින්නේ නැහැ. ඒ නිසා ගිනි පෙට්ටි ගිනි කෝරු හිසම ගිනි පෙට්ටි පැත්තේ එක කෝණයකට ගහනකොට ගිනි පුඟක් පයින්. ඒ වගේ තමයි අපේ නාසිකාග්‍රයේ තියෙන මේ සංවේදී භාවය කියන කායේන්ද්‍රිය ආස්වාද ප්‍රසාද රැල්ලනක ගිනි කූරෙන් ගහනකොට ගිනි පුඟක් වගේ තමයි ඒ තියෙන උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති ඒ තියෙන ලක්ෂණ. ඕනම ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ සිද්ධියක් වෙන්න නම් නැත්නම් සංසිද්ධියක් වෙන්න නම් අත්දැකීමක් ලබන්න නම් මේ තුන් පැතිකඩ තුනක් තියෙනවා. thesis antithesis synthesis කියලා මේකට සමානලාවට ආල්මාක්ස් ධර්මය උගන්වනවා. ඒ වගේම ඍජුව අවකාශයේ ගමන් කරන වස්තුවකට තව දෙයක් ඇවිල්ලා වැදුනොත් අර මූලිකයේ ගමන්පතේ මාරු වෙනවා. ඒ යෙදෙන ශක්තියට හා සමාන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවයි කියන එක සායිසෙක් නිව්ටන් හොයාගත්ත විශාලම සොයාගැනීමක්. ඒක සර්වඥාන්ස පෙන්වන්නේ ద్వාර ආරම්භන කියන දෙක එකට ගැටීමෙන් ඒ නිපන් තද්වපන්නේ නිසා අපිට දැනීමක් ඇති වෙනවා. ඇහැට රූපයක් වෙච්චාම පෙනීම නම් වූ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්දයක් වෙච්චාම ඇහිම නම් වූ සංසිද්ධියක් සිද්ධ වෙනවා. නාසයට ගඳක් වදිනකොට ගඳ දැනීම. දිවට රසක් වෙනකොට රස දැනීම, කයට පහසක් වෙනකොට දැනීම. මේ විදිහට මේ කියන සංකීර්ණතාවල හරිය ගැඹුරක් තියෙනවා. ඒ මොකද රූපයක් ඇවිල්ලා අපි කියන වර්ණ රූපය කියලා කනේ කොච්චර ගැටුණත් ඒ වර්ණ රූපයට කන කිසි කවන්න බෑ. කන සංඥාවක් දෙන්න බෑ. ඒ වගේම නාසයට වැදුනට දිවට වැදුනට කයට වැදුනට හරියන්නේ නැහැ. ඇහැටම වදින්නවා. ඒ වගේම ඇහි තියෙන ප්‍රසන්න ප්‍රසාද රූපය කිසිකවන්න වර්ණ රූපය ඇර සාද්දකින් බෑ ගන්ධකින් බෑ රසකින් බෑ පහසකින් බෑ ධර්මතාවකින් බෑ ඒ නිසා ඇහැට වර්ණ රූපය යම් ආකාරයකට එකිනෙකා හේතු වෙලා වෙන්න ඕනද දැකීම සිදුවෙන්නේ ඒ හා සමානවම කනට ශබ්දය දෙක සම්පාත වෙන්න ඕනේ. මේකට ආපාතගත වෙනවා කියන වචනේ තියෙනවා. ඒ විදිහට නාසයට ගඳ දිවට රස, කයට පහස. දැන් මෙතන ආනාපානිය අපි මේ කතා කරන්නේ කයට පහස සම්බන්ධව. දැන් කායानुපස්සනාව මෙතන කය කියලා අපි ගණන් ගන්නේ අර හැපෙන තැන. අපි මුළු කයම අමතක කරලා හැපෙන තැනටම අවධානය යොමු කරවන්නේ ප්‍රායෝගිකව. එතන හැපෙන බව වැටහිච්ච නිසා නැතු අපි හිතින් හිතලා නෙවෙයි. ඒ නිසා සංවේදී බව කයේ ප්‍රසාද රූපේ වෙනවා. ඒ සංවේදී බව අවශ්‍යන කුච්චකවන කුප්පන දේ බවට පත් වෙන වායෝ ධාතුවේ කියන මේ පොට්ටබ්බ ගතිය. වල පිරිමදින ගතිය. මේ දෙක ගැටීම නිසා ඇති වෙන ඵලය තමයි ඇතුල් වෙන වාතයේ සීතලයි පිට වෙන වාතයේ උණුසුමයි ආදී වශයෙන් නැත්නම් ඇතුල් වෙන වාතය නිසා කිඳීමක් ඇති වෙනවා පිට වෙන වාතය නිසා හැකිලීමක් සිදු වෙනවා නැත්නම් ඇතුල් වෙන වාතයේ දිගයි පිට වෙන වාතයේ කෙටි නැත්නම් ඇතුල් වෙන වාතය කෙටි, දිග වෙන වාතය දිගයි කියලා ඒ වදින වැඩිල්ලේ නැත්නම් ඇවිල්ලා වදින හුලන් රැල්ලේ ලකුණු කියවන්න පුළුවන් ගතිය තමයි කාය විඥානය කියලා කියන්නේ. ඒක රූපයට වැඩිය වෙනස්. සද්දයක් අහනට වැඩිය වෙනස්. ගන්ධයට වැඩිය වෙනස්. රසයට වැඩිය වෙනස්. පහස. දැන් අපි මේ මුළු ලෝකෙම අමතක කිරීමෙන් කරන්න හදන්නේ ඇස් දෙක වහා ගැනීම, නිසද්දතාවට යෑමෙන්, ගඳ සුවඳ නැති තැනකට යෑමෙන්, ඒ වගේම කටින් කතා නොකර රස නොබල ඉඳීමෙන් කරන ලද අනිකුත් ආයතන සේරම අක්‍රිය කරනවා. తాවකාලිකව. අක්‍රිය කරලා අන්නර කාය ප්‍රසාදයට පමණක් අවස්ථාව දෙන්න වාතාවරණය සකස් කරනවා. ඒකට හැබැයි අරණ්‍යගත වෙන්නේ. ඒකට හැබැයි මුක්ක මූලගත වෙන්නේ. ඒකට අපි ශූන්‍යාකාරගත වෙන්නේ. නමුත් මේ දේ අරණ්‍යට ගියාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. නොවෙන්නත් ඉඩ තියෙනවා. ගහක් වලට ගියා නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ශූන්‍යගත කියන්න වෙන්නේ ඉතින් ඒ නිසා යෝගාවචරයට මෙතන වගකීමක් තියෙනවා මේ කාය ප්‍රසාදයට පොට්ටබ්බ ධාතුව ආපాతගත වෙනවද කියලා බලන්න. ඒ දෙක දෙකට එක එල්ල වුණේ නැත්නම් එයින් නිපන්දේ එයින් ඇති වෙන ජනිත වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි ආනාපාන කරගෙන ඉන්නකොට සබ්දයක් ඇහෙනවනම් රූපයක් පේනවනම් ආකාශගත වීම සිද්ධ වෙන්නේ කාය ප්‍රසාදේ නෙවෙයි. එක්කෝ සෝත ප්‍රසාදේ එක්කෝ චක්කු ප්‍රසාදේ. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් පේන්නේ අර කාය ප්‍රසාදේ හිත ප්‍රවැත්වීම තනිකර බාධාවක් වගේ. ඒ මොකද හේතුව අපිට අධිකාරී ශක්තියක් නැහැ. මගේ හිත කාය ප්‍රසාදයෙන් පවතිවා කියලා අදිෂ්ඨාන කරුවට හිතන දැක්කක් නැහැ. හිත වැඩ කරන්නේ වෙන මොකක්දෝ නියතියකට. කාගේදෝ න්‍යාය පත්‍රයකට. හිංසාවට බැගෑ වෙන්න වෙනවා. අපිට සුදුසු තත්ත්ව හකසලා දෙන්න වෙනවා. මේකට කියන්නේ භාවනා ලෝකේ අනුග්‍රහ කරනවා කියන. කාය ප්‍රසාදයේට වායෝ ධාතුව වදිනදී ඉස්මතු වෙන්න. මුදුන්පත්පත් වෙන්න. අනිත්ව නැතුව ඒකම පමණක් වෙන්න සුදුසු අනුග්‍රහ දැක්වීම තමයි අර හර්වචාන්සේ කලින් සඳහන් කරන්නේ අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුන්‍යාකාරගතව, නිසීදති පල්ලංකං උතුම් කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන්නේ ඒකට අනුග්‍රහ කරන එකයි. මේක නම් තන්නේ ක්‍රම යෝගාවචරයේ වගකීමට වැටෙනවා. කොච්චර බණ අහලා කොච්චර ඇතුළේ හිටියත් ඒ අවත පරිසරය එයාකාර සකස්ුනේ නැත්තම් සමහරවිට 100ක් යෝගාවචර කරන්න බෑ. නමුත් ඒක තමයි වගකීම වෙන්නේ අනුග්‍රහ කරන්න වෙනවා. හිරුවේ නැත්තම් කාය ප්‍රසාදේ පමණක්ම මතුවේ කියලා කියන්නේ. රූප නිසා, ශබ්ද නිසා, නිදිමත නිසා, වේදනා නිසා හිත කැඩෙන්න පුළුවන්. ඒක අඩු කරලා දෙන එක අත්‍යවශ්‍යයි. මේක උපමාවකට කියනවා නම් කියන්න තියෙන්නේ අපි මේ රියදුරු බලපත්‍රයක් ගන්න වෙනවා නම් ඒ පත්‍රය ගන්න වෙලාවේදී අපි අනතුරු අඩු දැනකට ගිහිල්ලයි මේ පුහුණුව ලබන්නේ. මේ පුහුණුව ලැබෙන වෙලාවේ සෙනඟ නැති තැනකට ගිහිල්ලා වංගු අඩු තැනකට ගිහිල්ලා එමේට වාහනේ ස්ටාර්ට් කරන හැටි ෆස්ට් ගියර් එකට දාන හැටි සෙකන්ඩ් එක තර්ඩ් එක කීක ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වෙලා වුණ හන්දියකදී කපන හැටි රිවර්ස් කරන හැටි මේ ආදි වශයෙන් හිමීදෙම ඉගෙන ගන්නකම් අපි පුළුවන් තරම් ඒ පුහුණුවට ගැළපෙන වාතාවරණයක තමයි සකස් කරන්නේ. ඒ වෙලාවේදී සාමාන්‍යයෙන් කියන්නේම හැකිතාක් දුරට වාහනේ හිමීට ගෙනියන්න උගන්වන්නේ. උගන්වනවා. අදුම ගෑස් ප්‍රමාණයක් දීලා හිමීට වාහනේ යන ගමන් මේක අදිසිය අදිසිය ගිය සදානක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක අනියන මාසෙන්න පිකප් එක ෆස්ට් එක. ඊට පස්සේ සෙකන්ඩ් එක තර්ඩ් එක කියලා හොඳට දැනගන්නයි කියලා කියනවා. මොකද අපේ අදහස නම් වාහනයක් ගන්න ඉක්මනට යන්නයි. උපදෙස් ලැබෙන්නේ පුළුවන් තරම් හිමීට ඉගෙන ගන්නයි කියලා. ඒකට ඕන කෙනෙකුට කිය හැකි එහෙමනම් කොහොමද මගේ වැඩේ වෙන්නේ මම මේ ඉක්මනට යන්න ඉගෙන ගන්න හදන්නේ මේ උගන්වන මනුස්සයා මට හිමීට යන්න කියලා කියන්නේ කියලා දයින් අතාරින්න පුළුවන්. නැණින් අතාරින්න පුළුවන්. ඒක දිල වාහනයක් කරන්න මට පුළුවන් කියලා පාර මැද ගියොත් එකක් ඇක්සිඩන්ට් දෙක ලයිසන්ස් චෙක් කරපු දවසේ අහුවෙනවා. අන්නේ දේ නොවීමට නම් අපිට ටිකක් ඒක සඳහා වෙලාව ගන්න වෙනවා. ඒකවල ඒක යම් ප්‍රමාණයකට අත හුරු කරගත්තට පස්සේ තමයි අපි සාමාන්‍ය වීදියකට දාන්නේ. සාමාන්‍ය වීදියාවේ කලබල වීදියකුණත් ගෙනියන්න දැනගන්නවා. රෝග වාහන නීති වාහන සංඥා දැනගන්නවා. අනිත් වගේ ඉස්සෙල්ලාම අපි කරන්නේ සෙනඟ නැති තැනකට ගිහිල්ලා ගයිකුත් වෙනවා වගේ අත් නිස්සද්ද තැනකට ඇස් දෙක වහගෙන හිමීට කොහොම හරි කරලා මේ ආනාපානේ ආස්වාද ප්‍රසආද වැටෙන්නේ නැතුව දිගට ගෙනියන්න හදන එකයි. ඉතින් මේකදී ඉස්සල්ලාම වැටෙන ආනාපානය අර එදිනදා වැඩ කරගෙන ඉඳපු ගමන් ගොරෝසු හිත නිසා සාමාන්‍ය දිගට වැටෙනවා. ගොරෝසුට වැටෙනවා. ඒක සරුවතන් වහන්සේගේ මූක ශ්‍රීමුක පාඨය සඳහන් වෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං වා පස සන්තෝ දීගං පස සාමීති පජානාති මෙතන මේ දීග කියන එකෙන් අදහස් කරන්නේ පිරිමැදීම හැප්පෙන ගතිය ටික වේලාවක් වැටෙනවා කියන එක. ඒකට හේතුව නාස්පුඩු පුරවාගෙන ලොකු හුස්ම රැල්ල ගොරෝසුට යනවා. ඒ කියන්නේ හිත තාම තැම්පත් වෙලක් නැහැ, කාය තැම්පත් වෙලක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාස නිසා තැම්පත් වෙලා නැහැ. මුලින්ම ඉඳගත්ත ගමන් වැටෙනවා දීක හුස්ම. මේක යෝගාවදට ලොකු වාසියක්. මොකද අත ගාලා හරි අල්ලගන්න පුළුවන්. ඇත්තක අහගෙන මේ හුස්ම වල දිහා බලනකොට පේනවා කියලා දෙයක් නැහැ. නමුත් දැනීමක් තියෙනවා. උරෝසුවට දැනෙනවා. අන්නේ වෙලාවේදී ඒ යෝගාවතරයා ඒක මේ දීර්ඝ හුස්මක් වශයෙන් මේ දීර්ඝ ආශ්වාස කිරීමක් මේ දීර්ඝ ප්‍රශ්වාස කිරීමක් කියලා එහිත එහි හිත అలවහත බීමට හිත ඇහැට නොයා යාමට කනට නොයා පිහිට නාසයට නොයා පිහිට මේ දිවට නොයාම පිණිස හිතට හිතවිලි විශේෂයි නන්නත්තර වෙන නොයාම පිණිස ඒකම මේ වික බව මෙනෙහි කරනවා මේ දීර්ඝ හුස්මක් නැත්නම් මෙනෙහි කරවට ඇතුල් වීමක් කියලා හොඳට දැනගන්නවා මේ ඇතුල් වෙන කෙනාගේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හැඩරුව බලනවා වගේ. පිට වෙන කෙනාගේ හැඩරුව බලනවා වගේ වෙන දේවල් හිත නොයෑම පිණිස මෙතන මානසිකාරය කියලා එකක් හිත ඒ ආනාපානෙම යොමු කරවීම වඩා චිනු කිරීම සඳහා මූණට මුලිච්ච කිරීම සඳහා දීර්ඝ හුස්ම ගන්නේ දීර්ඝ හුස්ම ගන්නේයි දැනගන්න. දීර්ඝ හුස්ම හෙලන්නේ දීර්ඝ හුස්ම හෙලන්නේයි දැනගන්න. මෙන්න මේ විදිහට රූප සංත ගන්ධ රස ස්පර්ශ විසෙහි සහකන ජීවනාපය විසෙහි හිත විසිරියාමක් නොදී හුස්මෙහිම පවත්වාගෙන යනවනම් ඒ වෙනකොට ඒ එකලහසයක් tempat ගතියක් එන්න ගන්න නිසා ස්වභාවයෙන්ම හුස්ම tempat වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා අපේ ලොකු සාමිස් වගේ ආචාර්යවරු සඳහන් කරනවා ආනාපාන සතිය භාවනා දිගට වඩනවා නම් වැඩෙනවා නම් නැත්නම් සාර්ථක ලක්ෂණ පහළ වෙනවා නම් ඒ යෝගාවචරය නොබෝ කලකින් ආනාපානයේ තියෙන පරිණාමය අවස්ථා තුනකින් ගොරෝසු අවස්ථා තුනකින් දක්වනවා. එකක් තමයි පටන් ගන්නකොට දීර්ඝ වෙන අවස්ථාවේදී නාස්පුඩු පුරවාගෙන යන ගොරෝසු අවස්ථාව. ඒකට කියනවා ඕලාරික අවස්ථාව කියලා. භාවනාදී ඕලාරික යනදෙනේ සාසනික වශයෙන් ත්‍රිපිටකයේ ඕලාරික වශයෙන් පාවිච්චි ගොරෝසු කියලා. පළලඳු කියනවා දාස. ඊට කරගෙන යනකොට ඒක එන්නේ එන්නේ සුකුමයි. අපේ සිංහලෙන් සියුම් තත්ත්වයටපත් වෙනවා. මේ සියුම් තත්ත්වයටපත් වීම මේ එකලාසය හරි බවටත් සතිය හරි බවටත් සමාධිය වැඩෙන්න දැන් පෙර නිමිති නැත්නම් අපසරිය පරිසරය සූදානම් කියන බවටත් ලබනවා. නමුත් යෝගාවචරය අසීරුතාවයකටපත් වෙනවා. අර ඉස්සලා හොඳට ගොරෝසුවට වැටිච්ච එක දැන් එන්නේ ඉන්නේ සියුම් වෙනකොට ඒක අල්ලාගෙන ඉඳනන් අනිට වැඩි අවධානයක් යොමු කරන්න. අනිට වැඩි සතියක් හැප්පිට හැක් තියාගෙන නිතර දීලා බලන් ඉන්න වෙනවා. ඉතින් හුඟව දෙනකොට වෙන්නේ එහෙම බලන් ඉන්නකොට හොඳට පිණිච්ච ආනාපානය නොදෙනියාමක් විදිහට දැක්කොත් නැස්චාත වශයෙන් සතිය කැඩීමක් විදිහට වැඩි අර්ථකථන දෙන්න පටන් ගන්නවා. සමාධිය නැතිවීමක් විදිහට වැඩි අර්ථකථන දෙන්න පටන් අරගත්තොත් යෝගාචරය සැකපහල කරනවා මම ආනාපාන සතියට අභෞවිය පුද්ගලයේද මට පින්වදිද මොකද මේ පෙනීචානාපානේ නොගිය නොපෙනී කිය කියන්නේ. ඉතින් ඒක නිසා ඒ සඳහා සූදානම් යෑමට තමයි නැත්නම් ඒක ලෑස්ති වෙලා යන්නේ බව. නරකක් නෙවෙන බව පේන්නයි සර්වචනාංශේ පස්සං වාසසන්තෝ රස්සං අස සාමීති පජානාති. පස්සං වා පස්සසන්තෝ රස්සං පස්ස සාමීති පජානාති කියලා ඊගාවට ඒක රස්ස වෙනවා කියන්නේ කෙටි වෙනවා නම් කෙටි බව දැනගන්න. දිග වෙලාදී දිග බව දැනගන්නවා කෙටි වෙලාදී කෙටි බව දැනගන්නවා කියලා කියන්නේ ඒකෙන් හිත අන්දමන්ද කරගන්න එපා මම මේ එන්නේ මට ගිලිහියමක් සිදු වෙනවා මම ආරෙන් පිටපැනීමක් සිදු වෙනවා කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේ මේ තමයි ස්වභාවික ස්වභාවයක් මේකම වීතු නෑ සමහරෙකුට දීර්ඝ හුස්ම තිබේලා දරා ගන්න බැරි නම් ගොරෝසු හුස්ම වලටපත් වෙන්න ඉඩ තියෙනවා ඒක ටිකක් අස්වාභාවික තත්ත්වයක් එහෙම නැතුව පටන් ගන්නකොට නොදෙණිය යන්න පිළිතියි. මේක මේ සූත්‍රයේ සඳහන් කරන සාමාන්‍ය ධර්මයේ සංකේතක සිදුවෙන දේ. අර වගේවා තියෙනවනම් ඒවට වෙනම උපක්‍රම තියෙනවා ප්‍රතිකර්ම තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම කරනකොට Taman මේ දකින්න ස්වභාවය ආධුනිකයෙක් වශයෙන් ගුරුවරයෙකුට සඳහන් කළොත් අන්න ගුරුවරයාට පුළුවන් වෙනවා ඒ කියන්නේ නැවත ප්‍රශ්න අහලා මේකට හේතුව මොකද්ද කියලා පිළියම් කරා. මොන විදිහට මේ යන්නේ ප්‍රසස්ත මධ්‍යස්ථ තත්ත්වෙදී. එහෙමනම් වෙන්නේ තියෙන හුස්ම එන්ටෙන්ට එන්න තැම්පත් වෙන ලකුණු. ඒ කියන්නේ දීර්ඝ හුස්ම කෙටි වෙනවා කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. මේක නිසා යෝගාවචරය මන්දෝත්සාහය යුතු නැතිවීම සඳහාම ලොකු ස්වාමීන් වහන්සේ අර මතක් කරලා දීලා තියෙන දීර්ඝ හුස්ම කෙටි වෙනවා කියලා කියන්නේ දිනුනවා. ඒක යෝගාවචරයාගේ ඉන්ද්‍රයන්ගේ අඩුපාඩුවක් නෙමෙයි. එන්නේ හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉඳගෙන ඉන්නකොට අපිට දුවන තරම් වගේ, ඇවිදින තරම් වගේ හුස්ම ඔක්සිජන් අවශ්‍ය කරන්නේ නැහැ. ආන්නේ වෙනකොට අභියෝගයක් එනවා මේ හුස්ම දිග හුස්ම වගේම දැක ගන්න නම් සියුම් උනත් වැඩි අවධානයකින් දුරට හැක්කිට හැක් යන බලන්න. ආන්නේ බලන් ඉන්නකොට යෝගාවචරයා හිත කලබල වීම සිද්ධ වුණොත් වැරදිලයි කියලා ආයසරයක් හුස්ම දීක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යෝගාචරය මන්දෝසහල නැගිටින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙනකොට අලස වුණොත්, කම්මැලි වුණොත් නිින්දට වැටෙන්න උනත් ඉල්තිය. අන්න මේ දෙකට යන්න දෙන්නේ නැතුව හිත ඇවිසෙන්න දෙන්නෙත් නැහැ, තනිකර සීතල වෙන්න දෙන්නෙත් නැහැ. අන්න මැද පාවත දිගේම අරගෙන යනකොට බලාගෙන ඉඳිල්ල වැඩි වෙන නිසා යෝගාවචරයට ඒ හුස්ම මෙතුවාක නොද නොදෙච්ච මේක ඉස්සලා දැක්කම බැරි යාන්තමින් පටන් ගන්න තැනට හිත යන්න තියෙන ඉඩක් එනවා. ඒ වගේම තීර ආස්වාසයේ මැද අහුවෙන ඉස්සලා බලාගෙන ඉන්නකොට ඒ ආස්වාසය එකතර නැති වෙනව නෙවෙයි ඒක හිමීට ගෙවිගෙන ගිහිල්ලා අපිට අල්ලා කියා ගන්න බැරි දැනගන්න බැරි තැනකට ගිහිල්ලා නතර වෙනවා. ඊට පස්සේ නොදන්නා තැනකින් ප්‍රසවාසය පටන් ගන්නවා. යෝගාවචරයේ ආස්වාද ප්‍රසවාසයත් එක්ක සුවද බව ඒ එකිනෙකට මුණ දාගෙන යන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න අන්න අර සියුම්ම පටන් ගැනීම සහ සියුම්ම අවසන් වෙන පැතිවලට හිත යොදුනොත් ඒක තමයි අන්තරම සාර්ථක භාවනාවක් කියලා කියන්නේ. ඒ වෙනාවට අපිට ඒ නිසා කියන්න පුළුවන් ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසආසයේ පිටකොන්ද හරිය දැක්කන භාවනා කරපු කෙනා සියුම් වෙන්න වෙන්න මුල මැද අග කියන තුන්තන දැක ගැනීම අවස්ථාවක් ලැබෙනවා. මේක ඉතින් අර කිව්වා වගේ නින්දට වැටුනොත්වත් හිත ඇවිස්සුනොත්වත් භාවනා කරනවා කියලා හිතුනොත්වත් කවදාකවත් ළඟා කරගන්න බැරි තත්ත්වයක්. මේ කාරේ එnde ende ende ende අපි දාල් තියෙන ඉරේලිය හැන්දාවට ගොම්මන් වේගන එනකොට රෑපානේදී ඇහැ අන්ධකාරයට උහුරු වෙලා දවල් තරම් එළිය නැතුණාට අන්ධකාරයට උහුරු වෙනා වගේ ආලෝක ආලෝකය අද වෙනකොට ඇහත් ඒ තමන්ගේ දැකීමේ කර්මාන්තේ හැඩගස්ව ගන්නවා වගේ ආනාපාන සිව් වෙනකොට සිව් වෙනකොට ඒ අනුව අපේ මේ කාය ප්‍රසාද ප්‍රමුඛ தත්තරපත් වෙනවා. එහෙම නැත්නම් ඊටාම සියුම් தත්තරපත් වුණොත් ඒක සූදානම් වෙනවා ආනාපානේ පටන් ගන්නකොටම හැටි දකින්න ඊපස්සේ අමාරු වෙන හැටි දකින්න. නැත්නම් ආස්වාදයේ පටන් ගන්න මැද සහ අග. ප්‍රස්වාදයේ මුල මැද අග කියලා මෙන්න මේ තුන් තැන දැකීම සබ්බකාය කියන වචනයෙන් සඳහන් කරනවා. සමහර ආචාර්යවරු මේකට ආස්වාද ප්‍රස්වාස මුලින්ම දැක ගැනීම කියලා කියනවා. මැදටයිල ගොරෝසු වෙච්ච හැටි විතරනේ ගොරෝසු වෙමින් පවතින හැටි සහ ගොරෝසු තන සිවුම් වෙමින් පවතින හැටි කියලා මුල මැදාග දැකීමක් සිදු වෙනවා. එන්න මෙතන ගෝ යෝගාවචරෝ ඉදිරියට ය아가න්න බැරුව මේ බොරු වලකට වුණා වගේ එකතන කරකැවෙන්න යන්න වගේ අහු වෙන තැනක්. ඒ මොකද ඒ විදිහට ආනාපානීය සිව් වේගන යනකොට ඊගාට මම මොකද කරන්න ඕන කියලා දන්නේ නැහැ. ඒකෙන් කියන්නේම මේ සැකය කියන නීවරණයට ඉඩ දීලා. එහෙම නැතිනොත් ආනාපාන සිව් වීම අනුව ඒ අනුව එකලස් කිරීම හරියටම සිව් වෙන දෙයට ගැළපෙන කාට හිත සිං කරගන්න දැන්න බැරි වුණොත් හිත මේක අතහැරලා ගන්නවා. හිත මේ ප්‍රයත්න අතහැරලා දැම්මොත් කුසීත තත්ත්වයට නිඳ තත්ත්වයට පැටලෙන්න පුළුවන්. ඒක නිකන් උපමාවකට කියනවා නම් උඩින් යන ආයන්තරවද්‍ය බලන ඉඳලා ඒක Tamange උඩින් යනකොට නම් හොඳ සද්ද හොඳ ලොකු චිත්‍රයක් පේනවා. ඈතට ඈතට යනකොට යනකොට යනකොට යනකොට බලන හිටියොත් එන්නේ එන්නේ එන්නේ මේ කුඩා සිතක් වඩපත් නැහැ සද්දේ හොඳටම කන් දීගෙන අහන හිටියොත් විතරයි දැනෙන්නේ නැත්තම් පේන්නේ නැතු යනවා. හැබැයි ඒකෙම හිත ධානය හිටියොත් එතන ළඟ ඉන්න කෙනෙකුට පෙන්වාට යාට දැක ගන්න බැරි වුණාට Tamanට ඒ ගත්ත තිත දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඒකමද අර ගොරෝසු තැන ඉඳලා මග දිගටම අත නෑර පවත්වාගෙන ගිය නිසා. මේක සාමාන්‍යයෙන් ආධුනිකයෙක් 10 15 අපමණ 20 වාරයක් වරද්දලා තමයි මෙන්න මෙතෙන්ට යනකම් එකලස් කරන්නේ. මේක තමයි සුකුම අවස්ථාව කියලා සඳහන් කරන්නේ. අන්න සුකුම අවස්ථාව සඳහා වැදගත් වෙන්නේ ඕලාරික අවස්ථාවේ සහ ඒ සුකුම වේගන එනකොට අතරක් නොතබා එක දිගට සතියෙන් හිටියොත් ඒක එච්චර බරපතල අභියෝගයක් නෙවෙයි. නමුත් අපි හිතමු මේ මහාසයන්තරාවේ නිදර්ශනය හැටියට ආසයන්තරාව ගිහලා වලාකුළක් අසර ගියා. ඊට පස්සේ අපි දන්නවා මේ වලාකුළු ගෙවන් කෙරුවට පස්සේ ආසයන්තරාව යම් තැනකින් ඇතුළුනේ එතනින්ම හරියට සල්ල වේශය එහා පැත්තේ පිට වෙනවා. මොකද ආසයන්තරාව ආසෙදී සාමාන්‍ය ඍජු පතයක් තමයි ගන්න. ඒ නිසා මෙතනින් ඇතුල් වුණා දැන් මෙන්න මෙතනින් පිට වෙයි කියලා අපිට කරවිල වෙනකම් බලාගෙන ඉන්නවා. මොකද අර උඩින් යනකොට වගේ ඈතට යනකොට වේගය නැති වෙනවා අන්තරාවේ. හිත හිමින් කියන්නේ බලාකුලක් අස්සේ යනවනම් අපි බලාපොරොත්තු වෙනට වඩා පහු වෙලා තමයි ඒක බලාකුලෙන් මතුවේ. මොකද ඈතට යනකොට ප්‍රමාණෙත් අදිනවා, රද්දෙත් අදිනවා, වේගෙත් අදිනවා. මෙන්න මේක මේ විදිහට සතිය කැඩුනොත් එහෙම සිවුම් වෙන වැඩ පිළිවෙල අල්ලගන්න බැරි වෙන ගතිය පෙන්නනවා නිදර්ශනයක් වාග්යෙන් අටුවාචාරින් වහන්සේලා නිගපද බලංජන ක්‍රමය කියලා උපමාවක් අපි ඒකමයි සඳහන් වෙන්නේ පැරණි ක්‍රමයට වැද්දෙක් මුවෙකුට මුවෙකුට විද්ධාම ඊතලෙන් විදින්නේ ළඟට වෙලා ඉඳගෙන විදපු ගමන්ම ඒ මුවා දැනගන්නවා ජීවිතාන්තරාව ඊට පස්සේ ඌ කැලේ ගැන හොඳ හැඟීමක් තියෙන නිසා ශීඝ්‍රයෙන් පලා යනවා. පලා ගියාට උගේ අර කලබල ගතිය නිසා කුර පොළවේ බොහෝම සැරෙන් ගැටෙනවා. එතකොට වැද්ද පිටිපස්සෙන් යන්නේ මොහාට වැඩි අඩු වේගකින් අර කුර ටික උට ලොකු උදව්වක් වෙනවා නිගපදය කියලා කියන්නේ. මොහාගේ කුර ලක්ෂණ අනුව නිගපද බලන්දිනේ කියලා කියන්නේ මොකද මේ මොහාගේ කුරාන්ව දුවනවා. අතරින් පතරින් ලේ වැටෙනවා. මේ මෙහෙම එලවන්නේ එලවන්නේ අනකොට අනකොට අනකොට <coughs> මොනවාගේ වේගෙත් අඩු වෙනවා එකක් හිම්බත් වෙන නිසා කොහොමවත් අර කුර ලකුණු වල තියෙන ප්‍රකට භාවය අඩු වෙන්නේ ඉඳි නමුත් වැද්දාගේ තියෙන ගතිය තමයි එන්නේ ඉන්න තැන තමයි ගොදුර අල්ලගන්න කිච්චුව නිසා වඩා උනන්දුයෙන් එකක්වත් අත නැර කුර ලකුණු පහු කරන පහු කරන යනවා ඉතින් මෙහෙම යනකොට අතුවාචාර්යන් වහන්සේලා චිත්‍රය අඳින්නේ මෙහෙමයි මේ නුවා <coughs> ගල් පොත්තක් උඩින් දුවනවා ගල් පොත්තක් උඩින් දිවුවනම් ඌ ගලට පනිනකොටම අර කුරේ තිබුණ මඩ ටිකක් තියෙනවා ගල උඩ. ඒත් වැද්දා දන්නවා මූ ගලට ප්‍රවිෂ්ඨ වුණා කියලා. නමුත් දැන් ගලේ කුර ලකුණු නැහැ. ඊවාට වැද්දට වෙනවා සියුම් උපකල්පනය කරන්න මේක කොතනින් කැලේට පනින්නද කියලා දැනගන්න. එතකොට ඔය දඩමන් දන්න වැද්දා දන්නවා අලියා යන මංකඩේ මෙතනයි ඌරා යන මංකඩේ මෙතනයි මීමිනා යන මංකඩේ මෙතනයි මුවා යන මංකඩේ මෙතනයි කියලා. ඉතින් උගා පුංචි සතු රින්ගයන් වලින් මුංගන්නේ කියලා ඌ හරියටම වැද්දා ගෙස් කරන්න ඕනේ මේ ගාව මුඟ මේ මුරුගපදය අරක මුවාගේ කුරේ අල්ලගන්න නම් මම මෙන්න මෙතන කියලා චෙක් කරන්න ඕනේ කියලා එතන වැඩි වෙලා ගන්නත් බෑ මොකද වෙලා යන්න යන්න මුවාට වාසි වැද්දට පාඩු. හරියට ගිහිල්ලා දැකලා ඊගා එහා පැත්තේ පස්කොඩේ මූලාංශනේ දැකපු ගමන් මුවාගේ කුරේ වැද්දාගේ තියෙන දක්ෂකම ප්‍රකට වෙනවා. ඒ නිසා භාවනා කරගෙනනොට ආනාපාන දිගින් ඉඳපු ගමන් අපේ සතිය ඔන්න ඒක ආනාපාන නොදැන යනවා. එහෙම නැත්නම් හිත සද්දයකට ගෙනවා. එහෙම නැත්නම් ආය රූපයකට යනවා. හිතවිල්ලකට යනවා. ගියාට පස්සේ අපි ආය ආනාපානට වැටෙනකොට අර දැන්පත් වෙමින් යන ආනාපානය ඉතුරු වෙන ලකුණු ලාංඡන ආඩය ආලම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අපි ඒ වෙලාවේදී ඉස්සලා වගේම ගොරෝසු ආනාපානයක් ඉල්ලන ආය හයියෙන් හුස්ම ගන්නයි අද්ද ගරින්දයි වගේ අවුල් කරන්නේ නැතුව ඊගාවට හම් වෙන ආනාපානය මේකමයි මේ මේ අතරමැදි සතිය පොඩි ගැළවිල්ලක් නිසායි මේක උනේ. නිසා ඒක අල්ලගන්න කියලා සැලකිලිමත් වීම යෝගාවචරයට හම්බෙන හොඳ අභ්‍යාසයක්. අර වලාගුල නැතුවට ගිය අහසෙන්තරා ඊගාදෙනේ මෙතනින් මතුවෙන්නේ කියලා පිටපිට බලන්නේ නැතුව බලාගෙන හිටියොත් අල්ලගන්න පුළුවන්. අනිවාර්යයි තමයි ඒක අර මෙතෙක් වඩාගෙන ආපු සතිය ස්ථිරසහර කරන නැත්නම් අඛණ්ඩ කරන පරිශ්‍රණයක් එනකම් ප්‍රශ්න පත්‍රයක් අභියෝගයක් ඒක දක්ෂ යෝගාවචරලත් මේකට මුහුණ දෙන්න වෙනවා අදක්ෂයාලත් මුහුණ දෙන්න වෙනවා ඒ නිසා හිත ලෑස්ති වෙලා යන්න ඕනේ මේක මේ මගේ වැරද්දක් නිසාවක්වත් මොකක්වත් නෙවෙයි අඩු කරන්න ඕනේ ඇත්තටම වැරදි අඩු කරන්න ඕනේ නම් කොච්චර කරත් මෙන්න මේ වගේ අභියෝග දෙක තුනක් මුහුණ පාන්න ඕනේ අනේ මූණපාන වෙන අවස්ථාවේ තමයි අහුවෙන ආනාපාන සිහිනාට පස්සේ ඒක මුලමඳ අග කියන තුන්තන බැලීම අර තීව්‍ර භාවය වැඩි කියලා නෑ. තීක්ෂණ භාවය වැඩි කරන අතිරේක ප්‍රශ්නයක් වඩපත් වෙනවා. අභියෝගයක් වඩපත් වෙනවා. එනිසා හරිනම් ඇත්තට අභියෝග මුලමඳ අග බලන්න දෙන්න ඕනේ ගොරෝසු අවස්ථාවේ. දීගං වාස සන්තෝ කියනවා. නමුත් මෙතන දෙන්නේ දීගං වාස සන්තෝ රස්සම් බාඩපත් වෙලා රස අවස්ථාවගෙන කෙටි අවස්ථාවේ සිුම් නිසා සතිය කැඩි කැඩි කැඩි කැඩි යන්න හදන වෙලාවේදී අතහැර දාලා යනවා වෙනුවට වෙන ආස්වාද ප්‍රසවාසයේ හැකිතා නොදන්නා තැනක සිල් ආස්වාසේ මතුවෙන හැටි ඊට පස්සේ මතුවෙච්ච ආස්වාසේ නොදන්නා තැනකට ගිහිලා නැහැ. එනිසා නැති තැනක ඉඳලා ආය ප්‍රසවාසයේ මතුවෙන හැටි ප්‍රසවාසයේ දැනෙන හැටිෙන් කියලා ආය නොදැනී යන තැනට යන හැටි නිකන් ගංගාවක් ගිහිල්ලා වැලි තලාවකට බී ගන්නවා වගේ. මේ වෙලක ගංගාව ගලනවා. ආයතට ටිකක් දුර යනවා තනි කර වෙලි කලා. ඊට පස්සේ ආය බලනකොට ආය තනක ගලනවා. අන්න මේ මේ තනින් තනින් තනින් තනින් පේන්න පටන් ගන්නවා. ඒ පේන අතර හැම වෙලාවෙදීම ආස්වාද සහ ප්‍රසවාස දෙක අතර කවදාකවත් නොදැක විදිහට අතරක් හිස්තනක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉස්සර වෙලා අර ඇති ආස්තික පැත්ත විතරක් බල බල ගියේ කනට දැන් නාස්තික පැත්ත සහ ආස්තික පැත්ත අතර 50 50 වගේ ලොකු අභියෝගයක් දෙනවා. මේ හිස්තන් පුරෝමින් පුරෝමින් පුරෝමින් යම යන්න වෙන්නේ. ඉතින් මේක සඳහන් කරන්නේ සබ්බ කාය පරිසංවේදී මුළු ආශ්‍රව ප්‍රසවාස මුළුල්ලම දැක දැක යන එක. මෙන්න මේ දේ වෙනකොට ගොස් වෙලාවට දන්නේ නැති යෝගාවචරයෝ එක්කෝ ආයතන හුස්ම ගන්න හදනවා අර නොපෙනෙන දේ වඩා හොඳින් බැලීම සඳහා මේක වසක් වෙනවා සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රතිපදාවක් වෙනවා එහෙම වෙනකොට හිත සම්පූර්ණයෙන්ම ඇවිස්සෙලා ගන්නවා. අර තුනී වේගන යන්නේක සම්පූර්ණයෙන් ඇදියා වගේ. එහෙම නැත්නම් මේක නැති වී යෑම Taman පෙර කළ අකුසල කර්මයක් නිසාද සීලය නැති නිසාද මානසික රෝගයක්ද කියලා හිත ඇවිසෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙකම වීම වළක්වන්න බෑ වෙනවමයි කවදාහකවත් පළවෙනි සැරේම අපි තේරුම් ගන්නෙත් නෑ මෙහි වෙද්දි වෙද්දි වෙද්දි වෙද්දි මේ එකක්වත් මගේ දෝෂයක් නෙමෙයි මෙහෙම තමයි මේක ස්වභාවය කියලා. ඒක ප්‍රകൃතිය බව දැනගෙන ඒ ආනාපානීය තව දුරටත් සියුම් භාවයට යනකොට අල්ලගන්න හිත වඩා තව සියුම් කරන්න ඕනේ කියලා හිත තැම්පත් වෙන ආකාරයට යමක් කළ යුතුද ඒ දේ කරන්න වෙනවා. ඒකට කියන්නේ පස්සම්බණය කියලා. පස්සම්බණය කියන වචනේ සිංහලට තැම්පත් මේ අපි අදහන්නේ පරවන්නේ තැම්පත් කරමින් තැම්පත් කරමින්. හිත සංසුන් කරමින් සංසුන්ද කරගන්න. හිඟවමින් සිඳුවමින්. හිත සංසිඳුවමින් සංසිඳුවමින් යනවා. ඒ කියන්නේ යෝගාවචරය ගත්ත එකලස එnde එnde එnde එnde හරියට නියම ප්‍රමාණයේ වීර්ය හරිම එල්ලයක් කියන මෙන්න මේ කර්ම දෙක විතක්කයක් වීර්යයක් කියන දෙක උද්දුම විදියට දැන් ලකුණු කරනවා වගේ එnde එnde එnde සිව් වෙන පටන් ගන්නවා. මෙන්න මේ පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්ඛති කියන තැනට එනකොට සමහර වෙලාවට කඹේ ඇවිදින්න වගේ ඇඟ සහලවන්න පටන් අරගන්නවා. මුදුම එකලසකට එන්න පටන් අරගන්නවා. ඒ වගේම මේ මේක හිතේ මෝහයක්ද නැත්නම් ඇත්තටම ආනාපානසති කියන ප්‍රායෝගික විඳිය හැකි අත්විඳින දෙයක්ද කියන මට්ටමට යනකම් මේ දෙක අතර මේ අයියෙන් දෙපැත්ත රදින කඹයක් කිටි කිටි හිර වුණා වගේ හොඳට තේරෙන පටන් ගන්නවා. නමුත් ඒත් එක්කම හොඳ තමන්ව බණහලා ධර්ම සාකච්ඡා කරලා ඉදිරි ගමන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් හොඳට තේරෙනවා මේ ලෝකේ තියෙන කිසිම විෂයක ශිල්පයක මෙන්න මේක උගන්වන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙනකොට ඒක වැඩි වැඩි විශ්වාසයකින් වැඩි ශ්‍රද්ධාවකින් මේක අත නෑර ඒක දිගේම යන ගතිය තමයි අපේ පෞරුෂත්වය කියන්නේ. නැත්නම් අපේ දක්ෂ භාව වෙන්නේ, සුරුබෝටි භාව වෙන්නේ. අන්නේ සඳහා එන්නේ එන්නේ එන්නේ අභියෝග අඩු කරමින් අත නෑර ගෙනියන්න පුළුවන් ගතිය තමයි මෙතෙන්දි මැරෙන්නේ. මේ වෙනකොට සමහර වෙලාවට ප්‍රකෘති වශයෙන්මුත් හුස්ම තුනි වෙන්නේ ඉඳතිය. ඊට අමතරව තව එකක් වෙනවා. මේ අපි ඉස්සෙල්ලා ආස්වාදයක් ප්‍රස්වාසයක් කියලා ගත්ත හුස්ම ඒ අර තැම්පත් අවස්ථාවේ පේනවා එක ආශ්වාසයක් ඇතුලේ ආශ්වාස රාශියක් තියෙනවා. ආශ්වාස කියන්නේ පොකුරක් බව. ප්‍රශ්වාස කියන්නේ පොකුරක් බව. සමූහයක් බව. ආශ්වාස කියන්නේ ආශ්වාස රාශියක් තියෙනවා. එක එකක් එක එකක් බලනකොට එව්වා ලොකු අත්දැකීමක් දෙන්නේ. මේ පොතක් කොන්ද පැත්තෙන් බලනකොට ඒක තනි කොලේක පුතේ නම මේකේ මුදල කතෘ ඔක්කොම තියෙනවා. නමුත් පොත අනිත් පැත්තට වහම අනිත් පැත්තේ තියෙන පිටු රාශියක් එකතු වෙලා තමයි අර ඝනකම අරන් දීලා තියෙන්නේ. ඒ පැත්තේ පිටු පිටු පිටු පිටු පෙරලා බලනකොට අර කොන්ද පැත්තේ බලනවා වගේ නෙවෙයි. මෙන්න මේ ආශ්‍රව ප්‍රසාරයේ දීර්ඝ වශයෙන් බලන අවස්ථාව පිටේ කොන්ද පැත්තේ බලන අවස්ථාව අර පස්සම් බයන එහෙම නැත්නම් සබ්බකාය පරිසංවේදී බලනකොට අනිත් පැත්ත අරලා පිටු පිටු පිටු පිටු වෙන් කරන්න හදනවා වගේ. තමන් හොඳ දක්ෂ නම් පිටු පිටු වෙන් කරලා බැලුවොත් ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. පිටපන්දේ පොතේ නම තියෙනවා, කතරු තියෙනවා, මුල තියෙනවා. ඒත් තොරතුරක් තියෙනවා. නමුත් පිටු පිටු කඩ කඩ බලන තරමට උනන්දු වැඩි කරගත්තොත් චිත්‍ර පොතක්ද, ගණන් පොතක්ද, අකුරු තියෙන පොතක්ද, ඉංග්‍රීසිද, සිංහලද, භාෂා මොකක්ද, විෂය මොකක්ද කියලා විස්තර රාශි ගන්න පුළුවන්. අන්නේ විදිහට ආනාපානයේ තුනී වෙන තුනී වෙන්න හොඳ ප්‍රණීත කරගත්ත සතියකින් හොඳ වීර්යයකින් ඉඳලා හොඳට බලන්න හිටියොත් ඒක ආස්වාදයක තියෙන ආස්වාස රාශි රාශි තිබුණට ඒ සෑම දෙයක්ම අපි අත්විඳින්නේ ඒක ඝනකමක් වශයෙන් උණුසුමක් වශයෙන් සිසිලසක් වශයෙන් කම්පනයක් වශයෙන් චංචලයක් වශයෙන් පිම්බීමක් වශයෙන් හැකිලීමක් වශයෙන් කියලා ඒක පුංචි ඊට වැඩිය පුංචි බික්ස් වලට කෑලි වලට කැඩෙන්න පටන් ගන්නවා. ආස්වාසයක් කියන්නේ ඒකේ තනි දෙයක් නෑ. පොකුරක් තියෙන මේ පොකුර අපි අත්දකින්නේ ඝනකමක්, කුණුසුමක්, සිසිලසක්, කම්පනයක්, චංචලයක් වශයෙන්. ඒක විස්තර විස්තර දකිනකොට ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතර තියෙන වෙනස අදහා ගන්න බැරි විදිහට සම වෙන්න පටන් ගන්නවා. එක එක අතරක තියෙන පුංචි කෑලි හොයන හොයන යනකොට අර මුලින් ආස්වාසය සීතලයි ප්‍රස්වාසයේ උණුසුමයි වගේ කලුසුදු වෙනසක් තිබුණද අන්නේ වෙනස්කම් අතර තියෙන වෙනස බලන ඒකකේ පුංචිෙන්ද පුංචි වෙන්න බොහෝ කොට සමවරෙන් පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය ලේසි නිගමනයකට එනවා දැන් ආනාපානෙ නැතිලයි කියලා. ආසද ප්‍රසාද දෙක අතර වෙනස නැති වෙනකොටම ලේසි නිගමනයකට එනවා කම්මැලිකමට ආනාපානෙ නැතිලයි කියලා. ඉතින් ඒකට අටුවාචාර්යන් වහන්සේලා මතක් කරනවා ආනාපානියත් භවේ පුරා නැති වෙන්නේ පස් තැනකදී ඒ ස්ථාන පහේදී ඉන්නේ කියලා හොයලා බලන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා අම්මගේ බඩේ ඉන්නකොට දරුවා ජීවත් වුණාට හුස්ම ගැනීමක් නැහැ. එහෙනම් මව කුසේ ඉන්නකොට නම් ආනාපානේ නැහැ. ඉතින් මරණයට පස්සේ සම්පූර්ණ මනුස්සයා පේන්නේ හිටියට හුස්මක් නැහැ. ජීවිතය ගියාට පස්සේ හුස්මක් නැහැ. ඉතින් වෙලාව. චතුත් අධ්‍යාහන ගියාට පස්සේ හුස්මක් නැහැ. නිරෝධ සමාපත්තියද හුස්මක් නැහැ. ඒ නිසා අපි හිත කියනවා නම් දැන් හුස්ම නැති වෙලයි කියලා. ඒකට අභියෝග කරන්න කියනවා. එහෙනම් මම මගේ කුසයේදී ඉන්නේ ගියට ඉන්නවද? එහෙම නැත්නම් මැරිලාද? එහෙම නැත්නම් චතුත් අධ්‍යානද? එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියද කියලා. ඉතින් සමහර ඕවත් හිතනවා හැබැයි. සමහර හිතනවා මම භාවනා කරනකොට දැන් කෙලින්ම මම සෝවාන් වෙලා රහත් වෙලා නිරෝධ සමාපත්තියට එහා ගිය කට්ටියත් හම්බෙලා දෙනවා මට. බොහොම ලේසියට අර මොකක් හරි හැමක් පොරව ගන්නවා. නමුත් ඒක අභියෝගය සඳහා දෙන පරීක්ෂණයක් විතරයි. මේ තාම මේ වතුරට බහිට ඉගෙන ගත්තා විතරයි. ඉතින් අන්නේ වෙලාවේදී හොයන බන්නකට තේිනවා මේ වෙලාවේදී හුස්ම දෙක අල්ලගන්න බැරි වුණාට නැතිලා නැති බව දැනගන්න මොකද්ද ලකුණක් ජීවිත ඉස්තරනම තන මේ භවය කියන එක වෙමි කියන එක ඉන්නවා කියන එක ඉඳගෙන ඉන්නවා කියන එක වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක ඒ අර හුස්මට වැඩිය යටි තලයක තියෙන. නැත්නම් හුස්ම කියන චිත්‍රය ඇදලා තියෙන කැන්වස් එක වගේ. මේ නැත්නම් ඉන්නවා වෙනවා හිඳිනවා කියන එක තේරෙනවා. අන්නේ හිඳීම තුළ තමයි වරක ආස්වාස අධ්‍යක්ෂ වරක ප්‍රසවාස අධ්‍යක්ෂ වෙන්නේ. ආස්වාද ප්‍රසවාසය කොච්චර ගෙවිලා ගියත් ඉන්නවා නැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඉඳගෙන ඉන්නවා කියන දැනීමෙන් පටන් ගන්නවා. ඉතින් මේක සමාල්ලාට යෝගාවදයට ගඟේ ගහගෙන යන මිනිහට පිටුරු ගහත් අවවරණක් වෙන්න වගේ භවය අවබෝධ කරගෙන මම කියන්නේ කවුද කියලා අවබෝධ කර නිවන් දකින්න සැලසුම් කරන කෙනෙකුට නම් මේක සුබ නිමිතක් වෙනවා. නමුත් නිවනේ මෙපිට භාවනා කරන්නේ මතක ශක්තිය වැඩි කරන්න, රූපලාවන්‍ය වැඩි කරන්න, රෝග සුව කරන්න වගේ කියන විකාර අදහස කියන මනුස්සයාට ඒක අසුබ ලකුණක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා භාවනාවේදී අපේ પરමාර්ථ හොඳ නිර්වෘ පැහැදිලි එකක් නම් අතුරු මාර්ග වලට වැටෙනපත් යාළුයි. ඒ නිර්වෘ නැති වුණොත් අපි ලාමක දෙයකට ඊට කියන්නේ නිවනේ මේ පිට තියෙන වෙන භවගාමී මොකක් හරි දෙයකට අදහස් කරගෙන යන කෙනෙකුට නම් මේ විදිහට තමන්ගේ භවය දැකීම, ඉන්නා බව දැකීම සුබ නිමිත්තක්ම වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන බොහොම තීරණාත්මක සංධියක් අර නිගපද වළංජන එක මේ වගේ නුවා මේ පැත්තෙන් පැන්නා තේරෙනවා එහා පැත්තෙන් අහුවේද නැද්ද කියන්න බෑ. නුවා කිසි ශාස්ත්‍රයක් දැනගන්න නැතකොට ඒකත් නම් දක්ෂයි. ඌ හරියටම දන්නවා මේක නම් පන්නේ මෝ පණින්නේ වැද්දට පණින්නේ මෙන්න මෙතනින් කියලා පයින්කොටම ඌ කුරේක ලකුණු දැක්කොත්, ලේ ලකුණු දැක්කොත් බොහොම ළඟ තැනක නුවා වැට්ටා ඉඳී. අන්න වගේ මෙතන කර්මස්ථානාචාර්යවරයාට ඒ කියන්නේ බණ උගන්වන කමඨාන් දෙන කෙනාට ලොකු වගකීමක් එනවා. මෙන්න මෙතෙන් එහා පැත්තට මේ යෝගාවචරය ගැලවිච්ච පටෙන් ඉඳලා ඊගා පට ගලප ගන්න තැනට. හරි අමාරුයි. ඒක ඒකයි කියන්නේ වෙන කිසිම ශාස්ත්‍රයක ලෝකේ උගන්වන්නේ නැති ශිල්පයක් මෙතන වෙනවා කොහොම හරි. සිද්ධ වෙනවා මේක කිසි කෙනෙකුගෙන් අත්දැකීමක් නැතුව තමන්ම මේක අපේක්ෂා කරලා මේ මුවා මෙතනින් ගියාම ගලක් උඩින් යනවා ගලෙන් එහා පැත්තේ තියෙන තැන හොයාගන්න මට වෙනවා කියලා බලාපොරොත්තුවක් කරනවා හැර එහා පැත්තට යන්න ගිහිල්ලා හුස්ම නෑම කියලා වුණත් දුරට ඉත කලබල කරගන්න නැතුව නින්දර වට ගන්න තේචුවොත් ආයෙසරයක් අන්න හුස්ම තේරෙන්න පටන් ගන්නවා ඒ තේරෙනකොට බොහෝම කීකරුයි හුස්ම හරි කීකරුයි ඇතුල් වීම පිටවීම අතර වෙනස අල්ලන්න බැරි තරම් නමුත් ඇතුළේමේදී පිටවීමේදී සමාකාර කම්පනයක් හෝ චංචලයක් හෝ ආලෝකයක් හෝ බරගතියක් හෝ මොකාකරි ධාතුන ධාතු හතරේ ගුණයක් ධාතු හතරෙන් යන මාර්ගයෙන් තමයි මේ හුස්ම වැටෙන්න පටන් ගන්නේ. ඒ නිසා යෝගාවචරයට අමාරුයි අඳුන ගන්න බෑ. අර පරණ ඉදින්දාට එක දෙන ෆොටෝ එක නෙමෙයි දැන් තියෙන්නේ. ඒ නොම්බරේ ඒ නමයි තියෙනවා. නමුත් කාඩ් එකෙන් ඔපේක වෙනස් කරලා වගේ මෙන්න මෙතන පොඩි පරිණාමයක් සිදු වෙනවා. මේ පරිණාමයේදී අපි කොච්චර භවගාමීද කියනවනම් අපි කොච්චර නැවත හුරු ගතිය පුරුදු ගතිය ගන්න කැමති වෙනවද කියනවනම් අපිට අර ගොරෝසු සම්මතියේ තියෙන ආරාමණය දැක්කොත් අපිට සතුටක් ඇති වෙනවා ධාතු පැත්තට ගිය ගමන් අපේ හිත අන්ධබන්ද වෙන්න පටන් ගන්නවා අපි මේක නෑ කියන්න උත්සාහ කරනවා. නමුත් ගුරුවරයාට සිද්ධ වෙනවා මෙන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කායානුපස්සනාවල වේදනානුපස්සනාවට. එහෙම නැත්නම් රූප ධර්ම වලින් නාම ධර්ම වලට මාරු වෙනකොට මේ බලාන හිටපු එකම පරිණාමයකටපත් වෙනවා. ඒ සතාම හැවාරිනවා. අන්නේ වෙනස අපේක්ෂා කරගෙන ඒකට ලෑස්තිලා ගියොත් පමණක් ඒ යෝගාවචරයට රිලේ රේස් එක තියෙන මිනිසයා පළවෙනි එකන ලීඩ් එකක් අරගෙන ඇවිල්ලා බැටන් එක බිම දාන්න නැතුව අනිත් එකන අතර මාරු කරනවා වගේ සාර්ථකත්වයේ ඉඟියක් දෙන්නට දෙන්න පුළුවන්. මෙතෙන්ද බැටන් එක හැලුනොත් අනිවාර්යයෙන් මේ ගාඩ් පස්සෙන් එන එකන අවස්ථාව ගන්න. ඒ නිසා මෙන්න මේ පස්සම්බයන් කාය සංකාරම් කියන තැන ඉඳලා ඊගාවට කියන පීචිපටි සංවේදී කියන වේදනානුපස්සනා කොටසට මාරු වෙන තැන අර වගේ නිගපත බලංජන මහා පිටිපස්ස යන මේ කතාව දැන් ආසන්තරාවක් දීලා බලාකුලක් අස්සෙන් ගහක් අස්සෙන් දිංගලා අනිත් පැත්තෙන් එන වගේ පුදුමාකාර ගැටලීමක් සිද්ධ කරන්න වෙනවා. මේක හැමදම කරන්න ඕනේ. එක දවසක් දෙකක් කෙරුවට පස්සේ විශ්වාසයක් නම් ඇති වෙනවා. ඒ වගේම දක්ෂකමක් ඇති වෙනකොට හැමදාම කරන්න වෙනවා. මේක කියන්න පුළුවන් පැහැදිලිවම භාවනා පරියන්ක සාර්ථකද අසාර්ථකද කියන එක මැනෙන්නේ මෙන්න මෙතනින් තමයි. මෙතෙන් නිකන් ආවට ඉතින් එහා පැත්තට මේ සම්මතියේ පවතිනා වූ ක්‍රමය අතහැරලා පරමාර්ථ ධර්ම දිහාවට අපි සූදානම්ද කියන එක තමයි මෙතනින් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මතක් කරලා දෙන කාරණාවක් තමයි මේ යෝගාවචර නිින්ද යන දෙදී තියෙනවා නම් දැන් වාහක වෙලාවට කියනවා නිින්ද මයන් පිළිස මෙනෙහි කරන්නේ. ආස්වාසයලාදී ආස්වාසය නැත්නම් ඇතුල් වෙනවා නැත්නම් ගන්නවා. පිට කරන වෙලාවේදී පිට වෙනවා ප්‍රස්වාසයේ හෙලනවා මොකක් හරි ගන්නවා හෙලනවා ඇතුල් වෙනවා පිට වෙනවා ආස්වාද ප්‍රස්වාස කියලා. මෙතෙන්ද ගියාට පස්සේ අනිවාර්යයෙන්ම දක්ෂ යෝගාවචරයක් නම් මූණ දෙනවා දැන් මේ පේන කම්පන චංචලයේ කොහොමද මෙනෙහි කරන්නේ? ආස්වාසයේදී පේන කම්පනයක් චංචලයක් විදිහට ප්‍රස්වාසයේදී පේන කම්පනයක් චංචලයක් විදිහට ආස්වාදයෙන් පේන්නේ සහැල්ලුකමක් විදිහට ප්‍රසවාසයෙන් පේන්නේ සහැල්ලුකමක් විදිහට ආස්වාදයෙන් පේන්නේ ආලෝකයක් විදිහට ප්‍රසාරයෙන් පෙන්නේ ආලෝකයක් විදිහට කියලා ඒ පේන ලකුණ දෙකම නියෝජනය කරන්න එකෙන් වෙන්න පටන් ගන්නවා. කොහොමද කෙනෙක් මේ නිරීක්ෂණය කරන්නේ මොකද හේතුව දේවල් වල තියෙන සූක්ෂමතාවය. නමුත් යම් වෙලාවකට යෝගාවචරයට තේරෙනවා ඊට ඉස්සර වෙලා මේ දේ වෙන්න ඉස්සලා ගොරෝසු අවස්ථාවේදී නිමී කිරීම නිකන් කටුවැටි පිටියකට මඩ පිටියකින් දමලා ගහුවා වගේ ගහනකොට අල්ලනවා. නැත්තම් කෝල්ල ගුලියකින් ගහුවාම වගේ මඩ මඩකණ්ඩ වෙච්ච එකට විත් අල්ලන ගතියක් තියෙනවා. මෙතනින් එහාට ගියාට පස්සේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න රබර් බෝලකින් ගලකට පැන්න ගැහුවා වගේ මෙනෙහි කිරීම පොළහපයින් පටන් ගන්නවා. මෙනෙහි කිරීමට බාධා කරන්න පටන් ගන්නවා. මෙනෙහි කිරීම සත්‍ය කඩන ගතියකට එනවා. සමාධියට බාධා කරන ගතියකට මේ ඉතින් ඒකට යෝගාවචරය හරිය අපහසුකටපත් වෙනවා මෙතෙක් උදව් කරගෙන ආපු අර මෙනෙහි කිරීම නැමැති උපකරණය නාහන නායට නාහන ගතියක් මායිම් කරන ගතියක් එනවා. අන්න මේක හරියට මම දැකලා නැහැ තාම මෙන්න මෙවැනි දෙයක් කමඨාන් සුද්ධ කරනකොට හරියට Tamanට කියන්න පුළුවන් තරමේ පැහැදිලිව කමඨාන් දෙන ශිෂ්‍යෝ මේක සිවුම් එනම් කාරණාවක් වශයෙන් සුඛ ඥානය සඳහා වැඩියක් නැහැ. එහෙම වෙනවා නම් ඉන්නේ කලකොල භාවය නැති කිරීම සඳහා යෝගාවචරයට ගුරුවරයා මතක් කරනවා දැන් නම් ආස්වාද ප්‍රසවාද කියලා මෙනෙහි කරන්න එපා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඒක ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්නේ. අර පෞද්ගලික නම් දෙක අයින් කරලා පොදු නමක් දෙනවා. මේ මෙයා පුරුදු කරනවා ඒ සම්මත ලෝකේ භාෂාවෙ ඉඳලා පරමාර්ථ භාෂාවට යන්න. මේක අපි ගත්තොත් එහෙම දැන් මේ කතා කරන්න ගිය ආනාපාන කායනුපස්සනාවනේ. අපි කතා කරන්න ගියොත් එන්නේ දැකීම මෙනෙහි කරන කෙනා. රූපයක් දකින්නකොට මෙනෙහි කරන කෙනා. එදිනදා වැඩවලදී ඉස්සල්ලා මෙනෙහි කරන්න කියන්නේ රූපයක් රූපයක් කියලා. අරමුණයි මෙනෙහි කරන්නේ. ස්ත්‍රී ආවද පුරුෂයෙක්ද කොළ පාටද කහ පාටද නිල් පාටද කියලා. ඒ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ඉන්නකොට මෙයාගේ දක්ෂකම වැඩුණොත් දකින දකින රූපේ සම්මත නාමනව මෙනෙහි කරන්ද එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ දක්ෂකම තුලින් ඒ රූප දැකීම සිදු වෙනකොට ඇහිීම නෑ ගන්ධ බැලීම රස බැලීම නෑ ඒක නිසා ඒ දැකීමයි සිදු වෙන්නේ කියලා රූපයෙන් කරන්නේ මේ දැකීම නැමැති ක්‍රියාව කුළු ගන්න එකයි කියලා රූප මෙනෙහි කිරීම වෙනුවට දකින්න දකින්නයි කියලා මෙනෙහි කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. එතකොට මෙනෙහි කිරීම සිදු වෙන්නේ බාහිර රූප අරමුණ මට්ටමේ නෙවෙයි චක්කු ප්‍රසාද මට්ටමේ. මෙනෙහි කරන්නේ එළිය දෙයක් නෙවෙයි ඇතුළ දෙයකට එන්න පටන් ගන්නවා. චක්කු ප්‍රසාදේ. ඊට පස්සේ නිරෝධයට මෙනෙහි කිරීම දක්වනට පස්සේ රූපයක් දකින්නවා කියන එකයි සද්දයක් අහනවයි කියන එකයි ගඳ බලනවයි කියන්නේ හේතම එක ආකාරයක මේ විඥානයේ නැමැති විලේ පහළ වෙන රණි වරංග මාලා බව. කම්පන චංචල බව තේරුම් ගත්තට පස්සේ දකින්න කොටත් අහන කොටත් ගඳ බලන කොටත් රස බලන කොටත් දිගටම නිකන් දැනීමක් තමයි මේ විශේෂණ වෙලා යන්නේ රූපයක් මාර්ගයෙන් සද්දා රූප බලනවා වෙනවා සද්දයක් මාර්ගයෙන් අහනවා වෙනවා ආදි වශයෙන් ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට සිද්ධ වෙනවා මේක කොයි ඉන්ද්‍රියෙන් පටන් ගත්තත් එකම දේ තමයි සිද්ධ වෙන්නේ මොන ਸਰවඥාන්සේ දන්නවා ඇහැ තමයි කීකරු කරන්න අමාරුම දේ ඊට පස්සේ කන ඊට පස්සේ නාසය ඊට පස්සේ දිව ලේසිම දේ කය නිසායි මේ කායන පසනාදිගේ යන්නේ. මේ විදිහට ගොනු කරගත්ත යෝගාවචරයට සක්මන් කරන්න ගියාම සක්මනේදී නාසිකාග්‍රේ උලන්ටල්ල වදිනා නෙවෙයි තේරෙන්නේ පය පහදේ බිම වදින හැටි. අන්නාද කරගෙන කරගෙන යනකොට ඇද්දේ අරගෙන යන්න කියන්නේ. උලන් වදිනවා, කුරුළු ශබ්ද ඇහෙනවා. එයාට අවස්ථාවක් වෙනවා විශේෂයෙන්ම සක්මනේ ගිහිල්ලා නැමෙන හැරෙන වෙලාවේදී අර සක්මනේ ගියේ වම දකුණ අනුව යන හැල්ම කැඩිලා රූප පේන්න පටන් ගන්නවා, ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා. ඉරියව්වක වේගය කැඩෙනවා. කැඩනකොට දකින්නවා, අහනවා, හුලඟ වදිනවා ආදී දේවල් දක්ෂ යෝගාචර මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒ එක එකක් සාර්ථකව මෙනෙහි කිරීමයි වම දකුණ මෙනෙහි කිරීමයි දෙකෙන්ම එකම සමාන සතියක් එකම සමාන සමාධියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා පරයන්කේදී රූපරි පෙන්නන්නේ නැතුව, සද්දාසන් නැතුව මේ සතිය පුරුදු කරාට ඒ උපදවාගත්ත සතියෙම සක්මනේදී ටිකක් අභියෝගතා මැද කරන්න ගියාට පස්සේ තේරෙනවා ඇහෙන් වුණත්, කනෙන් වුණත්, නාසයෙන් වුණත්, දිවෙන් වුණත්, කයෙන් වුණත් සිදුවෙන සෑම දෙයක්ම හරියටම එකේ ඉඳේ ඇහක් පිට ඇහක් යන බලාගෙන ඉන්නකොට අපි බාහිරවර්ති වෙමින් තියෙන සම්පූර්ණ හිත ක්‍රමයෙන් අවස්ථා තුනකින් ඇතුළට එන්න පටන් ගන්නවා. නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණ හිත මේ කොයි ඉන්ද්‍රියම කරන්නේ වද දෙන එකයි. අභිය කුප්පන එකයි. කෙලසෙන එකයි. ඒ නිසා මේවා එකක් ගියා බොහෝ වෙලා බලනකොට තේරෙනවා ඒ කෙලසෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මොනම දර්ශනයක්වත් බොහෝ විට බලනකොට ඒකෙන් ආසාව නැති වෙලා යන නිසා අඩු වෙනවා අඩු වෙනවා මේක තවත් අඩු කරුවොත් තවත් සංහිඳවුවොත් අඩියට මිගියොත් මොකද වෙන්නේ කියලා බලනකොට අඩියට යන්න යන්නක ප්‍රභාස්වර හිතේ තියෙන නික්ලේශී භාවයත් එළියට යන්න යන්න බාහිරින් ආපු ආගන්තුක උපක්‍රේෂණ නිසා අපි හිත කැලසෙන කෙලසෙන බවත් මේ වර්ණ විචිත් භාවයට තමයි අපි මේ ගැතිකම් කරන්න කියන බවත් ඒ වර්ණ විචිත් භාවය නැතිනම් ජීවිතයේ කිසිම අඩුවක් නොවන බවත් ඇත්ත වශයෙන්ම ආධ්‍යාත්මික පිරීමක් ඇති වෙන බවත් කියන්නේ අන්තරාවර්තී වීම ප්‍රබලයට ගමන් කිරීම ආනාපාන දිගේ කායනපසනාය කරන්න පුළුවන් රූප දිගේ කරන්න පුළුවන් සද්ද දිගේ කරන්න පුළුවන් ගන්ධ දිගේ කරන්න පුළුවන් රස දිගේ කරන්න පුළුවන් අන්තිමට හිතේ හිතිවිලි දිගේත් කරන්න පුළුවන් අන්නේ විචිත්‍ර වැඩ පිළිවෙලට පූර්විකාවක් තමයි මේ ආනාපාන සතියෙන් කරන්නේ නිසා ආනාපාන සතියෙන් මෙතෙන්ට ගියාට ඒ යෝගාවචරයට අනිවාර්යෙන්ම මේ ආනාපානේ සංසිඳලා සතිය සමාධිය ඍජු වෙලා මෙහෙම ගමන් කරනකොට පිටින් එන ශබ්ද වෙනකට වැඩිය කැපී පෙනෙන්න පටන් ගන්නවා. හැමේ මස් පිටු නටන්න පටන් ගන්නවා. වස්ත්‍ර වැක්සෙන්නා වගේ දැනෙන්න පටන් ගන්නවා. කුඹි දුවන්නා වගේ දැනෙන්න පටන් ගන්නවා. අනේ පුංචි වේදනා මෙතෙක් කල තිබුණේ වුණා කවදාකවත් නැති විදිහට තේරෙනවා. 근데 හිතවිලි කියන දේවල් හැදෙන හැටි. හිතවිලි එක දිගට ගලනකොට තමයි හිතේට අර්ථයක් එන්නම තිස්සලා මේවා පුංචි පුංචි පුංචි පුංචි මේ ධම්මලක පුරුක් පුරුක් වගේ තේින්න පටන් ගන්නවා. ඒව අතර අර්ථ නැහැ. නමුත් ඒක දිහා බැලුවොත් ඒ පුරුක ඔක්කොම එක පාට පෙළ ගැහිලා හිතිවිලි වැටක් එන්න පටන් ගන්නවා. ඒකට අර්ථයක් තියෙනවා. ඒකට ඒක නතර වෙනවා. මේ විදිහට ආනාපානීය අර දුවට පස්සම්බනේ සිදුවෙනකොට වේදනා, ශබ්ද, හිතිවිලි කියන දේවල් වල අපි නොහිතපු විදිහේ කීකරකමක් ඇති වෙලා ඒකේ අර මූලාරම්භ යමක ඇතිවීම ආරම්භක ලකුණු පේනවා මේ ඇතිවීම තැනට යන්න යන්න සිද්ධිය පාලනය කරන්න තියෙන ඉඩ වැඩි. ඒක නිකන් සූදුවක් වගේ අහුවෙන්න පටන් ගන්නවා. තවත් මට පුළුවන් තවත් මේට වැඩි නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් තැනට අල්ලන්න පුළුවන් නම් කියලා සත්පුරුෂයාට ඇති වෙන ගැම්ම ඉන්නේ ඉන්නේ ඉන්නේ සියුම් කරන ගැම්ම. අසත්පුරුෂයාට එච්චර ය아가න්න බැරි නිසා ඒ පුද්ගලයා ගොරෝසු දේවල් බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. මේ අසත්පුරුෂය කියන වචනේ මම මේ පාවිච්චි කරන්නේ සර්වඥාන්සේගේ අර්ථකථනය මිසක් කෙනෙකුගේ චරිත ඝාතනය සඳහා නෙවෙයි. ඉතින් ඒ නිසා හික්මීම කියලා කියන්නේ කාය වචන දෙක හික්මන සීලයට වඩා ඉතාම ගැඹුරු ඉන්ද්‍රිය සංවරයකට පාර කැපෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ සිද්ධිය පටන් ගන්නකොටම අල්ලාගත්තා නම් අපි දිනුවා. සිද්ධිය කුරුවල් වෙන්න අල්ලාගත්තොත් අපි පරාදයි අපි දාස භාවයටපත් වෙනවා වාල් භාවයටපත්. මේ ආනපානෙන් කරන හුස්මෙන් අල්ලන ඉතාලම හුස්ම පටන් ගන්න තැනට යනකම් මුලට මුලට මුලට ගෙනියලා බලනකොට ඒ මාර්ගයෙන් රූප දිහා බලන හැටි, ශබ්ද ගැන අහන හැටි ආදී ඉතාල ගැඹුරු මට්ටමට යනකොට නිවන නම් පෙර සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආවේ ලොකු මිහිරියාවක්, කිරිරහක්, මදයක්, ගොබයක්, ඕජාවක් තේරෙන පටන් ගන්නවා. මේකට අපි කියනවා ධර්ම ඕජාව කියලා. ඕනම අරමුණක මේ ධර්ම ඕජාව තියෙනවා. නමුත් ගඟක් වෙනකොට හැම තැනම තොටු පොළවල් නෑ. තොටවල් තියෙනවා. ඒ තොටෙන් තමයි බහින්නේ දන්න පුද්ගලයා. ඒ වගේ සර්වඥාන්ස් මේ ආනාපාන පෙන්ලා තියෙන තොටු පොළක් වශයෙන් මිස ඒකම නෙවෙයි ඒකම තැන. ඕන තැනකින් දැසොත් එකයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සක්මන්ට යනකොට මේ ආනාපානින් ඇති කරගත්ත එකලස රූප බැලීම વિશે සද්දහින් කරේ සිදු වෙනවා. මේක ඊටත් වඩා පැතිරීමක් තමයි එදිනදා කටයුතු කරනකොටත් ඇති තාක් දුරට මේ සතිය පිහිටවන්න පටන් අරගත්තොත් අර සක්මණේ නැතිwidetilde සතිය ශක්ති ප්‍රමාණයට එදින්දා වැඩවල සමාන පැයක් දෙකක් වගේ වෙනකට වඩා සතියෙන් ගත කරන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. සතිය වැඩි නම් සිද්ධියට තමයි ස්වාමිත්වයක් ඇති වෙන්නේ. සතිය අඩු නම් සිද්ධිය තමයි දාසභාවයට පත් කරගන්නේ. අපි කෙලෙස් වලට දාසියෝ බවට පත් වෙනවා. ඒක නිසා ඒ දාසභාවයට පත් වුණත් කරන්න දෙයක් නෑ. හිත සති සමාධි කියන ක්‍රමයේ නෙවෙයි නම් වඩන්නේ. නම් සති සමාධි ක්‍රමයෙන් වඩනකොට සති සමාධි වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න සිද්ධියේ මුල දකින්න දකින්න දකින්න අපි ඒක පාලනය කරනකොට මෙවැනි ක්‍රමයක් හොයාගත් බුදුහාමුදුරු කියන්නේ කවුද කියන එක මේ සාමාන්‍යයෙන් ප්‍රසාද සද්ධාවෙන් නෙමෙයි අපි අඳුරගන්නේ නාති හිත ප්‍රධාන පිළ විද්‍යාඥයෙක් බවත් යමක් අලුතින් හිතන ශක්තියක් තිබුණා කෙනෙක් බවත් ඒ හිතුවදී හරි ගිහිල්ලා උන්වහන්සේ ප්‍රයෝජන ගත්ත කෙනෙක් බවත් ඒ දැක්ක විශේෂ ඥානය මහා කරුණාවෙන් ඉතාමත්ම අසීරුව මේ අවුරුදු 2000 ගණනක් පවතින දේශනා කරපු කෙනෙක් බවත් කියනකොට අර බුද්ධම ලෙන්ගතුකමක් එන්න පටන් ගන්නවා. මේ ධර්ම ඕජාව දැනෙච්ච ගමනට තමයි නැත්නම් ධර්මයේ වැටහිච්ච ගමනට තමයි බුදුන් දකින්න පුළුවන්. ඒ නිසා අපි අර කාණපසන ඉතාම සියුම් මට්ටමට යන්න යන්න යන්න අපිට තේරෙනවා බුද්ධ ජානනාථගේ පණිවිඩය කවදාකවත් කාලයට අහු වෙලා වයසට යන එකක් නෙවෙයි. පිඳුරු වෙන જાති එකක් නෙවෙයි ඒක සම්නික්කර කහකැල දෙකට කැඩුවා වගේ පණ තියෙන දෙයක්. ඒ වගේ උන්වහන්සේ ඉන්දියාවේ මධ්‍යම දේශේ ඉඳලා දේශනා කරපු නිසා අපි කල්ලතෝණියක්වත් අපි නැත්තම් පරදේශකාරයෝ කියලා අපිට අවලංගු ගතියකුත් නැහැ. ඕනම කෙනෙකුට අල්ලන්න. ඒ අල්ලනකොට වැටහෙන්නේ හරියට මේ අඩිය කියන සතියෙන් සමාධිය අත ගන්න මේ සර්වඥාන්සෙත් එක ජේතවනාරාමයේ එකට ඉන්නා වගේ ඒ කහල පරසරේ පන්නලා යනවා. දේශ පරිසර හැතැම්ම ගණන් පන්නලා ගිහිල්ලා ඒ සම්පූර්ණ සම්බන්ධ වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකකොට තමයි අපිට අර ඒ රාජපු හීලය අපි දීපු දාන අපි මේ මුලින් මුලින් වැඩි වැඩි කරන ගිය භාවනාව මොනම තාලකින්වත් මේ ක්‍රමයෙන් තොරව අපිට ගන්න ක්‍රමයක් නැහැ. නිසා මේ වැරදි ටිකේ තියෙන වටිනාකම. තමන් වැරද්ද වැරද්ද හරි මේ ගත්ත ප්‍රයත්නයේ තියෙන වටිනාකම තේරෙන්නේ අර හරි ප්‍රතිඵල එන්න පටන් ගන්නකොට තමයි. නමුත් ඒ ඔය කියන විදිහට හරි ප්‍රතිඵල සිද්ධි බන්දේසික තියලා ත්‍යාග පූජා කරනවා කියන්නේ ගොඩාක් දුෂ්කරතාවලට යන්නේ. නමුත් අද විවදාගත කාලය පිටිපන්ද සීමාව දැන් මතු වෙන නිසා මම මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනිත් දවසේ බලමු ඒ වේදනානුපස්සනා කොටසට සම්බන්ධ ආනාපානෙ. එතකොට මේ ගමන් කරපතේ දිගේම ඉදිරියට යනකොට මොනවද හම්බෙන දුෂ්කරතා මොනවද හම්බෙන පහසුතා කියලා දැනගත්තාම තමන්ගේ දැනට ලැබිලා තියෙන භාවනාවේ අත්දැකීමුත් මේකත් ගලපා බැලීමේ ඉදිරියක් තව ධෛර්යයක් වුණා නම් නැත්නම් කුසල ඡන්දයක් පහළ වුණා නම් ඒක තමයි මේ ධර්ම දේශනාව බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා උනන්දුවෙන් ආගෙනට සිල් දනාගම ඒ කරගෙන යන වැඩ තව ඍජුව තව සද්ධාවකින් තව අදිෂ්ඨාන ශක්තියෙන් ඉදිරියට කරගෙන යන්න මේ ධර්ම කාරණාවල සම්බන්ධ ප්‍රායෝගික කොටස් ආද මූල ධර්ම කොටස් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ